අත්තිනිමස්මින් කායේකේ සාලෝමානකදන්තතචෝ මංසන්නහරු අත්ති අත්තිමින් ජාවක්කං හදයන් යකනං කිලෝමකං පියකං පම්පාසං අන්තං අන්තගුණං උදරියං කරිසං පිත්තං සෙම්හං පුම්බෝලෝ හිතං සේදෝ මේදෝ අස්සු ආසකේලෝ සිංගානිකාලසිකාමුත්තන්තේ